මොනවද? මේ කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මදේශනාව සිද්ධ කරන්නට අපි සූදානම් වෙන්නේ. ඒ ඒ පුද්ගලයන්ගේ මනසෙහි යම්කිසි ගුණයක් බහුලව වඩා උත්සන්නව පවතිනවද? ඒ ගුණය මත තමයි ඒ පුද්ගලයා එබඳු චරිතයක් ඇති කෙනෙක් හැටියට හඳුනාගන්නේ. රාග චරිතයයි කියලා කියන්නේ රාගයේ බහුල. රාගය කියලා කියන්නේ ඇලෙන බැඳෙන ගතිය. කාමච්ඡන්දය වැඩි. කාම කියලා කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන්නට කැමති වෙන දේවල්. ඇසින් දකින්නට, කනින් අහන්නට, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස විඳින්න, කයින් ස්පර්ශ කරන්න, සිතින් සිතන්න කැමති අරමුණු වලට කියනවා කාම කියලා. එතකොට ඒ කාමයට ඇලෙන ගතිය කාම ඡන්දය, කාම රාගය, කාම තණ්හාව. එතකොට ඒබඳු ගති ලක්ෂණ බහුල වෙන්නේ ලෝභය බහුල පුද්ගලයාටයි. ලෝභය අධික පුද්ගලයාටයි. එතකොට ලෝභය අධික පුද්ගලයා තමයි රාග චරිතය හැටියට හඳුනාගන්නේ. ඊළඟට ද්වේෂය අධික පුද්ගලයා හැම විටම අරමුණු වල ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඇසෙන් දකින, කනෙන් අහන, නාසයෙන් විඳින, දිවෙන් රස විඳින, කයින් ස්පර්ශ කරන, මනසට අරමුණු වෙන බොහෝ දේවල් සමග ඔහු ප්‍රතිවිරෝධාකාරයෙන් තමයි කටයුතු කරන්නේ ද්වේෂ බහුල පුද්ගලයා. එතකොට ඒ බඳු පුද්ගලයා තමයි ද්වේෂ චරිතය හැටියට හඳුනාගන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි දකින අහන එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන දේවල් සමග ඇලෙනවාද ගැටෙනවාද මුසපත් වෙනවාද කියලා තීරණය වෙන්නේ ඒ අරමුණු වල ස්වභාවය මත නෙමෙයි ඒ අරමුණු පිළිබඳව අපි සිතන ආකාරයන් යම් කිසි කෙනෙක් කුපිත වෙලා ඉන්නවා නම් ඒ කුපිත වුණු පුද්ගලයාට බාහිරින් ඇහෙන පෙනෙන දැනෙන හැමදේම කෝප වෙන්නට යෝග්‍ය කාරණා හැටියට තමයි දැනෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් පවුලේ ස්වාමියා කාර්යාලයට ගිහිල්ලා වැඩ කරලා එනකොට කවර හෝ ගැටලුවක් නිසා ඒ කාර්යාලයේදී ගැටිලා කුපිත වෙලා ගෙදර එනවා. එතකොට ඒ කෝපයෙන් යුක්ත වේතනත්තා ගෙදරට පය තිනකොටම බිරිඳ ගිහිල්ලා කොච්චර ආදරයෙන් සෙනෙහසින් කතා කළා වුණත් ඒ බිරිඳ කතා කරන දේත් එක්කත් ඔහු ගැටීමයි සිද්ධ වෙන්නේ. ඊළඟට දරුවා ළඟට ආවත් ගැටෙනවා. ඊළඟට සුරතල් සතෙක් ඇඟේ ඇවිල්ලා දැවටෙන්න ගත්තොත් ඌත් පයින් පාරක් කාගෙන තමයි එතනින් බැහැර වෙන්නේ. කොමක් නිසාද? අර තමන් ඉන්නේ පෝපවුණු මනසෙන්. එතකොට අපේ සිත කුපිත වෙලා නම් පවතින්නේ පින්නතුනේ මේ ඉන්ද්‍රයන්ගෙන් අපි ගන්නා හැම අරමුණක්ම අවසාන ස්පර්ශ කරන්නේ තීරණය කරන්නේ මනසින්නේ එතකොට ඇසින් රූපය දැක්කා වුණාට ඒ ඇසින් දකින රූපය පිළිබඳ තීරණ ගන්නෙ මනසින්. එතකොට මනස කුපිත වෙලා නම් පවතින්නේ ද්වේෂයෙන් නම් පවතින්නේ ඒ ඇසින් දකින රූපය පිළිබඳවත් ඒතනත්තා ගැටීමෙන් තමයි ප්‍රතිචාර කනට ශබ්ද ඇහුණට ඒ ඇහෙන ශබ්දය පිළිබඳ තීරණ ගන්න විනිශ්චය කරන්නේ මනසින්. එතකොට මනස ද්වේෂ සහගතව නම් පවතින්නේ ඒතනත්තා ඇහෙන ශබ්දය පිළිබඳව කුපිත වෙනවා. නාසයට ආග්‍රහණය වෙන දේ ගැන, කයට ස්පර්ශ වෙන දේ ගැන, දිවට රසය දැනෙන දේ ගැන මේ හැම දේ පිළිබඳව මේ තනත්තා ගැටෙනවා කුමක් නිසාද? ඔහුගේ මනසේ කෝපය උත්සන්න වුණා. එතකොට මෙන්න මේ විදිහට රාග අධික චරිතයයි. එහෙම නැත්නම් රාග චරිතයයි කියලා කියන්නේ සරාගී හැඟීමෙන් ලෝභ මූලික සිත් බහුලව පවත්වනකොට ඒතනත්තාට ඇසෙන, පෙනෙන, දැනෙන හැමදේම ඇලෙන්නට සුදුසු දේවල්, වැළඳ ගන්නට සුදුසු දේවල්, ලං කර ගන්නට සුදුසු දේවල්, පවත්වන්නට සුදුසු දේවල්, ආස්වාදනීය දේවල් හැටියට තමයි ඒතනත්තාට දැනෙන්නේ. ද්වේෂයේ බහුලව පවත්වන පුද්ගලයාට ඇහෙන, දැනෙන, පෙනෙන, හැඟෙන හැමදේම ගැටීමට සුදුසු දේවල් හැටියට ප්‍රතික්ෂේප වුණු මනසින් තමයි ඒතනත්තාට ඒව ස්පර්ශ වෙන්නේ. මෙන්න මේ විදිහට පුද්ගල චරිතයයි කියලා හඳුන්වන්නේ ඒ තනත්තා තුළ යම් මනෝභාවයක් උත්සන්නද ඒ මනෝභාවය අනුව තමයි චරිතය තීරණය කරන්නේ. ඒතර රාග චරිතයයි කියලා කියන්නේ ලෝභය හෙවත් රාගයේ බහුල පුද්ගලය, ද්වේෂ චරිතයයි කියලා කියන්නේ ද්වේෂයේ බහුල පුද්ගලය, මෝහ චරිතයයි කියලා කියන්නේ මෝහයේ බහුල පුද්ගලයා. මෝහය කියලා කියන්නේ නොයැටහෙන ගතිය. කරුණු හරියට පැහැදිලි වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයාගේ ස්වභාවය ඇලෙනවද ගැටෙනවද නිහඬ වෙනවද කියන එක ඒ පිළිබඳව නිශ්චිත අදහසක් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ මනසට දැනෙන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෝහ බහුල පුද්ගලයා මෝහය පාදක කොටගෙන ඔහුගේ මනසේ රාගය මතුවෙන්නත් පුළුවන්, ද්වේෂය මතුවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෝහයෙන් උදාසීන වෙන්නටත් පුළුවන්. ඒතර සමහර වෙලාවට එතනත්තා උපේක්ෂා සහගතව වගේ පවතිනවා. ඒ සැබෑ උපේක්ෂාව නෙමෙයි කරුණු වැටහෙන්නේ නැතිකම නිසා නිහඬ වීම. එතකොට මෝහ චරිතය බොහෝ කොට ලෝකයේ පිළිබඳව තීරණ ගන්නට පෙළඹෙන්නේ Tamanගේ අදහස් මත නෙමෙයි අනිත් අය ඒකට හොඳයි කියනවා නම් තමනුත් හොඳයි කියනවා. අනිත් අය ඒක නරකයි කියනවා නම් තමනුත් නරකයි කියනවා. එතකොට එහෙම විශේෂ ප්‍රතිචාරයක් නැත්තම් මධ්‍යස්ත වෙනවා. මේ විදිහට ඇලීම හෝ ගැටීම හෝ ලෝකයේ අනිත් අයට අනුව බොහෝ කොට මෝහ චරිතය තීරණය කරන්නේ එහෙම නැත්නම් අඥාන උපේක්ෂාවෙන් යුක්තව ඒ කියන්නේ කරුණ වටහා ගන්නට බැරිකම නිසා මධ්‍යස්ත වුණා වගේ නිහඬව පවතීම තමයි බොහෝ වෙලාවට මෝහ චරිතයගේ ප්‍රකට වෙන්නේ. ඒ වගේම වැඩ කටයුතු කරන්න ගියාම ඒවා નિවරදිව වටහා ගන්න බැරිකම නිසා අවුල් වියවුල් ඇති කරගන්න ස්වභාවය, පටලවා ගන්න ස්වභාවය ඒ තනත්තාගෙන් බහුලව ප්‍රකට වෙනවා. එතකොට මේ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන්නේ ප්‍රඥාව අඩු මෝහය බහුලව මතුණු තැනැත්තා ඒ නිසා ඒ තැනැත්තා මෝහ චරිතයයි කියලා හඳුන්වනවා. ඊළඟට සද්ධා චරිත කියලා කියන්නේ සද්ධාව අධිකයි. සද්ධාව ප්‍රබලයි. ඒ තැනැත්තාගේ මනසේ සද්ධා ගුණය තමයි බහුලව මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ සද්ධා චරිතයගේ ගති ලක්ෂණ හැටියට දක්වන්නේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති වොච්චති. දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්න කැමති. සද්ධම්මං සෝතු නිච්ඡති. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති. විනේය මච්ඡේර මලං මසුරු මල දුරු කරලා දන් දෙන්නට කැමති. ඒ ගති ලක්ෂණ තමයි සද්ධාව ඇති පුද්ගලයාගේ ප්‍රකට එතකොට ඒ සද්ධාව බහුලව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ චරිතය සද්ධා චරිතයයි කියලා හඳුන්වනවා. ඊළඟට බුද්ධි චරිතය කියලා කියන්නේ ප්‍රඥාව බහුලව යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් හොඳ නරක කල යුත්ත නොකල යුත්ත කුසලය අකුසලය ධර්මය අධර්මය තෝරා ගැනීමේ විචක්ෂණ බව වැඩි. ඒ වගේම ලෝකයේ සමග අනවශ්‍ය විදිහට ඇලෙන්නට යන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ගැටෙන්නට යන්නේත් නැහැ. කල යුත්ත නොකල යුත්ත નિවරදිව තෝරා බේරාගෙන කරන ගතිය බුද්ධි චරිතයේහි ස්වභාවය. එතකොට එතනත්තා හැම විටම වගේ බොහෝ කොට බුද්ධිය ප්‍රඥාව පෙරට කොටගෙන තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ චරිතය හඳුන්වන බුද්ධි චරිතයයි කියලා. ඊළඟට විතර්ක චරිතයයි කියලා කියන්නේ හැම කරුණක් පිළිබඳවම ඒ තනත්තාට ඇති වෙන්නේ යම්කිසි දෙපැත්තට යන ගතියක්. ඒක එහෙමද මෙහෙමද? ඒක මෙහෙමත් වෙන්න පුළුවන් නේද? නෑ මෙහෙමත් වෙන්න පුළුවන් නේද? ඒ විදිහට විතර්ක බහුලයි. නැවත නැවත විවිධ පැතිවලින් ඒ පිළිබඳව කල්පනා කරනවා නිගමනයකට එන්නට පහසු නැහැ. තීරණයකට එන්නට පහසු නැහැ. අන්න ඒ ගතිය තමයි විතර්ක චරිතයාගේ ස්වභාවය. එතකොට ඒ ගති ලක්ෂණේ බහුල පුද්ගලයා විතර්ක චරිතය කියලා හඳුන්වනවා. දැන් ওই විදිහට ප්‍රධාන චරිත හයක් ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට ඕවා මිශ්‍ර වෙලා පවතින්නටත් පුළුවන්. යම් කිසි කෙනෙක් තුල රාග චරිතයේ ගති ලක්ෂණ, ද්වේෂ චරිතයේ ගති ලක්ෂණ දෙකම තියෙන්නටත් පුළුවන්. ඊළඟට රාග චරිතයේ ගති ලක්ෂණ සහ මෝහ චරිතයේ ගති ලක්ෂණ දෙකම තියෙන්නටත් පුළුවන්. ඊළඟට ද්වේෂ චරිතයේ ගති ලක්ෂණ සහ මෝහ චරිතයේ ගති ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන්. මේ විදිහට ඊළඟට සද්ධා චරිතයාගේ සද්ධා චරිත ලක්ෂණ ඊළඟට බුද්ධි චරිත ලක්ෂණ ඒවා මිශ්‍ර වෙලා තියෙන්නටත් පුළුවන්. සද්ධා චරිත ලක්ෂණ සහ විතර්ක චරිත ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. බුද්ධි චරිත ලක්ෂණ සහ විතර්ක චරිත ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. මේ විදිහට ප්‍රභේද වශයෙන් ගත්තාම ඒවා මිශ්‍ර වීමෙන් විවිධ චරිත නිර්මාණය වෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් ගත්තන් පස්සේ චරිත